අංගුත්තර නිකායේ දුක නිපාතයයි කියලා කියන්නේ කරුණු දෙක බැගින් සඳහන් වෙන කොටස. එහි ක්‍රෝධ වර්ගයේහි බුදුරජාණන් වහන්සේ එක් සූත්‍රයක දක්වනවා ඉමේහි මේහි කෝ භික්කවේ ද්විහි ධම්මේහි සමන්නාගතෝ දුක්ඛං විහරති මහණෙනි මේ කරුණු දෙකකින් යුක්ත වූ පුද්ගලයා මේ ලෝකයේදීම ඊතා දුකසේ වාසය කරනවා දුකසේ ජීවත් වෙනවා බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරනවා කතමේහි ද්වේහි ඒ කවර ධර්ම දෙකකින් යුක්ත පුද්ගලයාද මායායච සාඨේයේනච මායාව සහ කපටිකම කියන මේ காரணා දෙකෙන් යුක්ත තැනැත්තා මේ ලෝකයේදීම බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන මායාව කියන්නේ කුමක්ද? සටබව හෙවත් කපටිකම කියලා කියන්නේ කුමක්ද? ඒවා අපේ ජීවිතය අඳුරු කරන්නට, කිලිටි කරන්නට මේ ලෝක වශයෙන් සහ පරලෝක වශයෙන් අපේ විමුක්ති ගමනට බාධා කරන්නට කෙතෙක් බලපෑම් ඇති කරනවද? ඒ වගේම ඒ බඳු කිලිටි මනෝභාවයන්ගෙන් අපේ මනස රැකගෙන අපි කෙසේ ಗುಣදහම් වැඩි යුතුද කියන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමි. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දක්වන පළවෙනි කාරණය තමයි මායාව. මේ මායාවෙන් පුද්ගලයාගේ මනස කිලිටි වෙනවා, අඳුරු වෙනවා, කෙලසෙනවා. ක්ලේශ ධර්ම කියලා හඳුන්වන්නේ 1500ක් පමණ පුද්ගල సంతානෙහි පහළ වෙන කෙලස් ධර්ම ඒවා ක්ලේශ ධර්ම කියලා හඳුන්වන්නේ මනස කෙලසන නිසා. මනස කිලිටි කරන නිසා. ඒ වාටම තමයි පාප ධර්ම, අසත් ධර්ම, අකුසල ධර්ම ආදී විවිධ වචන වලින් අපි හඳුන්වන්නේ. දැන් සමහර කෙනෙක් පාප ධර්ම කියලා කිව්වහම හිතන්නේ අනුන්ට හානි වෙන දේවල් පමණයි පව්කම්. ඒ නිසා හුඟක් දෙනෙක් එක්ක කතා කළාම නෑ ඉතින් අපි කාටවත් කරදරයක් කරන්නේ නෑනේ. දැන් සිල් ගන්න එන්න පින්කම් වලට එන්න කිව්වහම නෑ ඉතින් අපි කාටවත් කරදරයක් නැතුව අපේ පාඩුවේ ජීවත් වෙනවනේ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මේ සිල් ගන්න සිල් ගන්න යන්න ඕන කරන්නේ පව්කම් කරන අය. ලෝකෙට අපරාධ කරන අය. එතකොට අපි ලෝකෙට අපරාධයක් කරන්නේ නැත්තම් අමුතුවෙන් සිල් ගත්තේ නැතුවට කමක් නැහැ කියලා එහෙම හිතාගෙන ඉන්න පිරිසක් සමාජයේ ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ? ඒ අය කල්පනා කරනවා අනුන්ට කරදර වීම විතරයි අකුසලය කියන්නේ. අනුන්ට කරදරයක් වීම විතරයි පව්කම කියලා කියන්නේ. අපි එහෙම දේවල් කරන්නේ නැතිනම් අපි පව්කම් නොකරන අය කියලා හිතාගෙන ඉන්නවා. පාප ධර්මයයි අසත් ධර්මයයි අකුසල ධර්මයයි ක්ලේශ ධර්මයයි කියන මේ හැම වචනයකින්ම හඳුන්වන්නේ Tamanගේ මනස කිලිටි කරන Tamanගේ මනස අඳුරු කරන පාප ධර්ම එහෙම නැත්නම් දුර්ගුණ. ඒ බඳු මනෝභාවයකින් මනස කිලිටි වුනහම ඒ තනත්තා ලෝකෙටත් නපුරක් කරනවා නම් ඒක වඩා බරපතලයි. දැන් කුසල කර්මයක් වුණත් අකුසල කර්මයක් වුණත් කරන මොහොතේ ඒක ආධ්‍යාත්මික භෞතික කියන ආකාර දෙකකින් සම්පාදනය වෙනවා. විපාකත්වයට පැමිණෙනකොටත් ආධ්‍යාත්මික බාහිර කියන ආකාර දෙකකින් විපාකත්වයට පැමිණෙනවා. ඒ කියන්නේ දැන් අපි අකුසල කර්මයක් පාප කර්මයක් කරනකොට පළමුවෙන්ම අපේ මනසේ ඒ පාපය ඒ අකුසලය හට ගන්නවා. අනේකා නසන්නට, අනේකාට හිංසා කරන්නට, අනේකා රවටන්නට, අනේකාට කෛරාටිකකම් කරන්නට ඔන්න අපේ මනසේ අදහසක් පහළ වෙනවා. ඒක තමයි ආධ්‍යාත්මික වශයෙන් ඇතිවෙන පාපය. ඊළඟට ඒකට නතු වෙලා ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙනකොට අන්න ඒ ක්ලේශය ව්‍යතික්‍රමන වශයෙන් ක්ලේශ ධර්මයන්ගේ අවස්ථා තුනක් තියෙනවානේ. අනුශය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව සහ ව්‍යතික්‍රමන අවස්ථාව. අනුශය අවස්ථාවයි කියලා කියන්නේ මනසේ හොයන්න බැරි තරමට නිදිගෙන ඉන්නවා. තියනවද නැද්ද කියලාවත් හොයන්න බෑ. එතකොට දැන් අපි කුසල් දහම් කරන අවස්ථාවල වුණත් අනුශය වශයෙන් කෙලස් ධර්ම අපේ මනසේ තියෙනවා. නැතුව නෙමෙයි. දැන් පින්කම් කරනකොට ලෝභ, ద్వේෂ, මෝහ යටපත් කරගෙන පින්කම් කරන්න. ලෝභ, ద్వේෂ, මෝහ නැති කරගෙන කරන්නට අපිට පුළුවන් කමක් නැහැ. ඇයි? තවම අපේ මනසේ ලෝභ, දෝෂ, මෝහ ආදී තියෙන නිසා. එතකොට අර පරිඋත්ථාන ව්‍යතික්‍රමන වශයෙන් මතුවෙන අවස්ථා විතරයි අපිට යට කරන්නට පුළුවන්. පරිඋත්ථාන කියලා කියන්නේ කෙලෙස් ධර්මයේ අවදි වෙලා එන අවස්ථාව. ව්‍යතික්‍රමන අවස්ථාව කියලා කියන්නේ අපි ඒකට වසඟ වෙලා ලෝකේ පව්කම් ක්‍රියාත්මක කරන අවස්ථාව. කයින් හරි වචනයෙන් හරි අපි මේ අපරාධය ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ව්‍යතික්‍රමන අවස්ථාව කියන්නේ. පරිඋත්ථාන අවස්ථාව කියලා කියන්නේ ඔන්න අර නිදාගෙන ඉන්න ක්ලේශ ධර්මය අපේ මනසේ අවදි වෙලා එන අවස්ථාව. එතකොට මේ අවදි වෙලා එන අවස්ථාව සහ අර ක්‍රියාත්මක වෙන අවස්ථාව අපිට යම් ප්‍රමාණයකින් වළක්වන්නට පුළුවන්. හැබැයි කෙලෙස් නසන තාකල් මාර්ගඵල අධිගමයේ තුලින් ක්ලේශ ධර්ම ප්‍රහාණය කරන තාකල් ලෝභ, ද්වේෂ, මෝහ ආදී මේ කෙලෙස් මුල් අනුශය වශයෙන් ඒ කියන්නේ නිදාගෙන ඉන්නා ස්වභාවයෙන් අලු යට තියෙන ගිනි පුපුරු වගේ අපේ මනසේ තැන්පත් වෙලා තියෙනවා. එතකොට සීලෙන් තමයි අපි අර ව්‍යතික්‍රමන අවස්ථාව වළක්වන්නේ. ව්‍යතික්‍රමණයයි කියලා කිව්වේ වචනයෙන් හරි කයින් හරි අපි පව්කම් කරන තැනටපත් වෙනවා. අර ක්ලේශයට වසඟ වෙලා අපි කායිකව වාචසිකව අපරාධේ ලෝකෙට ක්‍රියාත්මක කරනවා. අන්න එතෙන්දී අනුන්ට හිංසා වෙන්න පුළුවන්. අනුන්ට කරදර වෙන්න පුළුවන්. ඒ අනුන්ට කරදර වෙන හිංසා වෙන ආකාරයට වචනය සහ ක්‍රියාව හසුරුවන මේ ව්‍යතික්‍රමන අවස්ථාව පාලනය කරනවා කුමකින්ද සිල්වත් බව තුලින් නොකල යුතු දේ නොකර සිටින්නට නොකිව යුතු දේ නොකියා සිටින්නට අපේ කය වචනේ පුහුණු කරනකොට ඒ තනත්තාගේ මනසේ කෙලස් ධර්ම මතුවෙනවා අනුන්ට ගහන්නට හිතෙනවා අනුන් නසන්නට හිතෙනවා අනුන් රවටන්නට හිතෙනවා හැබැයි ක්‍රියාත්මක කරන්නේ අන්න අපි අර සීල ශික්ෂණය තුළින් අපි පාලනය කරනවා අපේ කය වචන දෙක. එතකොට ව්‍යතික්‍රමන අවස්ථාව පාලනය කළා වෙනවා. පරිඋත්ථාන අවස්ථාව පාලනය වෙන්නේ සිහියෙන් සහ සමාධියෙන්. සති සමාධි දෙකෙන් තමයි අපේ මනසෙහි පරිඋත්ථාන අවස්ථාව අර නිදාගෙන ඉන්න කෙලස් ධර්ම සැනකින් අවදි වෙලා එනවා. ඔන්න අනුන් අසන්නට සිතුවිලි පහළ වෙනවා. ඔන්න අන්සතු දේ හොරකම් කරන්නට සිතෙනවා. ඒ වගේම කාමයේ වැරදි විදිහට ඇසුරු කරන්නට හිතෙනවා. මෙහෙම සිතුවිලි ඇතුලෙන් මතුවෙන්නට පුළුවන්. අපි හොඳ සිහි කල්පනාවෙන් හිටියොත් තමයි ඒ මනෝභාවයන් හඳුනාගෙන අපට සංවර කරගන්නට පුළුවන් වෙන්නේ. හොඳ මානසික ඒකාග්‍රතාවයකින් හිටියොත් අපට ඒවා දීර්ඝ කාලීනව යටපත් කරන්නට පුළුවන්. ඒ නිසා සති සංවරය ඉන්ද්‍රිය සංවරය ගොඩනගන්නට පුළුවන් වෙන්නේ ඇස පිළිබඳව, කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, කය පිළිබඳව, සිත පිළිබඳව මේ ෂඩේන්ද්‍රයන් පිළිබඳව බොහොම අවදියෙන් නිතර මනස දල්වාගෙන ඉන්නට ඕන. අවධානය යොමු කරගෙන ඉන්න ඕන. එහෙම හිටියොත් ඔන්න ඇස නිසා මේ දැකපු රූපය නිසා මගේ මනසේ මේ ක්ලේශ ධර්මයක් අවදි වෙනව නේද කියලා දකිනකොටම සිහියෙන් හඳුනාගෙන ඒක මැඩ පවත්වන්නට අපට වීරය භාවිතා කරන්නට පුළුවන්. එකක් දෙකක් නෙමෙයි අපට හැම කුසල ධර්මයක්ම උදව් වෙනවා මේවා පාලනය කරන්නට ප්‍රධාන වශයෙන් සිහිය ඒකාග්‍රතාවය ප්‍රඥාව වීරය මේවා අපට ප්‍රධාන වශයෙන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේවා ප්‍රධාන වශයෙන්ම අපට උදව් වෙනවා අපේ මනසේ කෙලෙස් ධර්ම අවදි වෙලා එන අවස්ථාව පාලනය කරගන්නට. ඒ නිසා තමයි ඒවට අපි බල ධර්ම කියලා කියන්නේ. ඒවට බලය තියෙනවා අවශේෂ කෙලෙස් ධර්ම මැඩපවත්වන්නට. යටපත් කරන්නට. එතකොට අර විදිහෙන් අවදි වීන අවස්ථාව එහෙම පාලනය කරන්න පුළුවන් සිහියෙන් ප්‍රඥාවෙන් වීරයෙන් ඒ වගේම මානසික ඒකාග්‍රතාවෙන් අපිට ඒවා මඩින්නට පුළුවන් ඊළඟට අනුශය වශයෙන් පවතින අවස්ථාව ඒ කියන්නේ මනසේ නිදිගෙන පවතින අවස්ථාව අපිට ඒ తත්වය දුරු කරන්නට පුළුවන් වෙන්නේ නම් සම්පූර්ණයෙන් සමුච්ඡේද වශයෙන්ම කෙලස් ප්‍රහාණය කිරීම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා කියන්නේ මුලත් එක්කම ගලවලා දානවා. ආයේ කවදාවත් හට නොගන්නා විදිහට. එතෙක් අපි කරන්නේ අර වැවෙන වැවෙන ටික කපා හරින එක විතරයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රුහතේ. මුල ගලවන්නේ නැති තාක්කල් ගහේ කොච්චර අතු කැපුවත් නැවත නැවත ලියලනවා. අන්න ඒ වගේ අනුශය වශයෙන් අපේ මනසේ නිදිගත්තු කෙලෙස් ධර්ම තියෙන තාකල් ඕනම මොහොතක අපේ මනස කෙලසන්නට පුළුවන්. කුසල් දහම් කරන අවස්ථාවේ වුණත් ඒ මනසේ නිදිගෙන ඒ අනුශය ක්ලේශ ධර්ම පවතිනවා. හැබැයි අර පරිඋත්ථාන ව්‍යතික්‍රමන කියන අවස්ථා දෙකටපත් නොවිවත් අපට පවත්වා ගන්නට පුළුවන් නම් ලෝකෙට අපරාධයක් කරන්නේ නැතුව මනස විනාශ කරගන්නේ නැතිව අපට ගුණ නුවණ වඩන්නට පුළුවන්කම තියෙනවා. සීලය සහ සමාධිය තහවුරු කරගන්නට පුළුවන් වෙනවා අපේ මනස තුළ. එතකොට අර අනුශය අවස්ථාවත් සම්පූර්ණයෙන් අහෝසි කරන්න පුළුවන් වෙන්නේ සෝවාන් මාර්ගඥානෙ, සකෘදාගාමි මාර්ගඥානෙ, අනාගාමි මාර්ගඥානෙ, අරහත් මාර්ගඥානෙ කියන මේ අවස්ථා හතරේදී ප්‍රඥාව තියුණු කරලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග 8ම එක් සිතක එක මොහොතක දැඩිව පහළ වෙනකොට අන්න ඒ ප්‍රබල චිත්තචෛතසික ධර්මයන්ගේ බලපෑම තුළින් තමයි අවබෝධ කරගෙන ඒ අනුසය කෙලස් ධර්ම මුලින්ම උදුරලා දාන්නට පුළුවන්. එතෙක් ඒව අපේ මනසේ පවතිනවා. එතෙක් අපිට කරන්න පුළුවන් වෙන්නේ අර අවදි වෙන අවස්ථාව සහ ලෝක ධර්මයන් අභිබවා කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාව පාලනය කිරීම තමයි අපිට එතෙක් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම මේවා හඳුනාගෙන සහ මුලින් ඉවත් කරන්නේ කොහොමද කියන එක අපි ටික ටික පුහුණු වෙනවා ටික ටික ඒ සඳහා ප්‍රඥාව අවදි කරනවා අභ්‍යාස කරනවා එහෙම කරගෙන ගිහිල්ලා ඒක සාර්ථක වෙන අවස්ථාව තමයි අපි ඵලගාමි වෙනවයි කියලා හඳුන්වන්නේ. එතකොට එතෙක් ප්‍රතඥන පුද්ගලයා විසින් අපි හිතමු දැන් පින්කම් කරනකොට අපි කියනවා ලෝභය, ద్వේෂය, මෝහය තදංග වශයෙන් යටපත් කරගන්න. ඒ තදංග වශයෙන් කියලා කියන්නේ తాවකාලිකව. මොකද ඒවා තාම අපේ මනසේ තියෙනවනේ. තියෙන නිසා తాවකාලිකව යට කරගෙන කුසල් දහම් කරනවා. හැබැයි ඒ කුසලය మతు භවයේ විපාකත්වයට පැමිණෙන්නේ අපේ මනසේ තාම කෙලස් තියෙන නිසා. රහතන් වහන්සේ කුසලයක් කළාට අනාගතේ විපාක දෙන්නේ නැහැ. ඒ විපාක දෙන්නේ නැත්තේ මොකද? ඒවා පැසවන්නට අවශ්‍ය මූලධර්ම මනස ඇතුලේ නැහැ. ඒ කරන කර්ම පැසවීමටපත් වෙන්නේ බීජ තත්වයටපත් වෙලා නැවත නැවත පළ දරන්නේ. එහෙම නැත්නම් ඒන් අනාගත විපාකයක් ඇති කරන්නේ මොනව නිසාද? අවිද්‍යාව, තෘෂ්ණාව ආදී ක්ලේශ ධර්මයන් මනසේ පවතින නිසා. ඒවා අනුසය වශයෙන් පවතින නිසා. ඒ නිසා අපි කුසල් කරනවා කියලා කොයිතරම් කළා වුණත් අර අභ්‍යන්තරයේ අනුශය වශයෙන් කෙලෙස් ධර්ම පවතින නිසා තමයි ඒ කුසල ධර්ම යම් දවසක පැසවලා විපාකත්වයටපත් වෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් ලිපේ ගින්දර නිවලා සෑහෙන වෙලාවක්. දැන් ගින්දර පේන්නට නැහැ. අපි නිකන් කඩදාසි කොලයක් උණ්ඩි කරලා ලිප පැත්තට වීසි කරනවා. විසි කරලා ටිකක් වෙලා යනකොට ඔන්න දුම් දාන්නට පටන් ගන්නවා. ඇයි ඒ අර මතු පිටින් නොපෙන්නාට මේ අලු යට ගින්දර තියෙනවා. ටික වෙලාවක් යනකොට අර කඩදාසි කොලේ ඇසුරත් එක්කලා අර ගින්න ටිකෙන් ටික ඉහළට මතු වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ අපේ මනස ඇතුලේ අර අනුශය වශයෙන් කෙලෙස් ධර්ම තියෙන නිසා ඒ මතු පිටින් කරන සියලුම කර්ම විපාකත්වයට පැමිණෙනවා අර තෘෂ්ණාව සහ අවිද්‍යාව නැමැති මූල බීජයන් නිසා. එමත් නැත්නම් තවත් ආකාරයකින් මේක කියනවා නම් හරියට අපි බීජයක් පැල කරනකොට ඒකේ මොටෙයියා කියලා කියන්නේ අපි. අන්නේ මොටෙයියා වගේ තමයි ඒකේ එච්චර ප්‍රකට වෙන්නේ නැහැ. මේකේ කොහොමද මෙච්චර දෙයක් වෙන්නේ කියලා අපිට හිතා ගන්නටවත් බැහැ. කොස්සටයක් අරන් බැලුවත් පොල් ගෙඩියක් අරන් බැලුවත් චූටි පොඩි කොටසක් තියෙනවා. එතකොට මේකෙන් මෙච්චර දෙයක් වෙයි කියලා අපිට හිතාගන්නටවත් බෑ. හැබැයි ඒක හරියට මේ තියෙන්න ඕන තැන nirupadritaව තිබුණොත් ඒ මොටෙයා තමයි පැලවෙලා මහා ගසක් ඇති කරලා නැවත පළදරන තත්වයටපත් වෙන්නේ. එතකොට අර අනුශය වශයෙන් තියෙන කෙලෙස් ඉවත් කරනවා කියලා කියන්නේ අර මොටෙයා හැටියට පැලවෙන්නට තියෙන මූල බීජ අවස්ථාව සහ මුලින්ම අහෝසි කරනවා. ඊට පස්සේ පොල් ගෙඩිය තියනවා වගේම තියනවා. හැබැයි පැලවෙන්නේ නැහැ. කොස්සටේ තියනවා වගේම තියනවා. හැබැයි පැලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේලා අපි කරන්නා හා සමානව කුසල කර්ම කරනවා. උන්වහන්සේලා Tamanට යමක් ලැබුණොත් අන් අයට බෙදා හදා දෙනවා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. මල් පහන් පූජා කරන්නට අවස්ථාවක් ලැබුණොත් පූජා කරනවා. අනුන්ට උපකාර කරනවා. ධර්ම දේශනා කරනවා. මේවා කුසල කර්ම. හැබැයි ඒවා කුසල කර්ම කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ සම්බන්ධව ඒවා හඳුන්වන්නේ ක්‍රියාසිට කියලා. අපි කරනකොට ඒවට කියනවා කුසල කර්ම. රහතන් වහන්සේ කරන කියන කරනකොට අපි කියනවා කුසල් සිත් නෙමෙයි ඒවා ක්‍රියාසිට කියලා. ඇයි ඒ ක්‍රියාව කිරීමට පමණයි ඒක අනාගතේ විපාකයක් ඇති කරන්නේ. අර බීජ අවස්ථාව අහෝසි කරලා අර මොටෙය ගලවලා දාලා අර අනුශේ වශයෙන් අර අලුයට ගිනිපුපුරු වගේ තැම්පත් වෙලා තියෙන අවිද්‍යාව සහ තෘෂ්ණා මේ මූල ධර්මයන් ඒවා සම්පූර්ණයෙන්ම මනසින් බැහැර කරලා ඒ නිසා උන්වහන්සේලා කවර කටයුත්තක යෙදුනත් ඒවා මතු විපාකත්වයටපත් වෙන්නේ එහෙනම් අපි කරන කර්ම නැවත විපාක දෙන්නේ අපේ මනසෙහි අනුස්සය වශයෙන් කෙලස් ධර්ම පවතින නිසා. ඉතින් අකුසල කර්ම කරනකොට නම් ඒවා කොහොමත් පරිඋත්ථාන වශයෙන් උත්මතු වෙනවා. කුසල කර්ම කරනකොට උනත් ওই අවිද්‍යාව තෘෂ්ණා අපේ මනසේ පළපදියම් වෙලා තියෙන නිසා තමයි අර කඩදාසියක් පිටමලෝලා ලිප පැත්තට වීසි කළාම ඒක ටික වෙලාවක් යනකොට දුම් දාලා ගිනි ගන්නවා වගේ අපේ මනස ඇතුලේ අර තියෙන අවිද්‍යාව තෘෂ්ණා මූල බීජයන් නිසා අපි මොන කටයුත්ත කළත් ඒක අනාගතේ තවත් විපාකයක් බවට පත් එතකොට අද අපි මේ කතා කරන්නට යන්නේ මෙන්න මේ වගේ මනස කෙලෙසන්නට හේතු වෙන චිත්තෝපක්ලේශ ධර්ම දෙකක් පිළිබඳව. බුදුහාමුදුරුවෝ හඳුන්වනවා මේ මනස කෙලිටි කරන්නා උපක්ලේශ ධර්ම තියෙනවා. ඒව හඳුන්වනවා චිත්තෝපක්ලේශ ධර්ම. චිත්තෝපක්ලේශ ධර්මයි කියන්නේ මනස කිලිටි කරන, සිත කිලිටි කරන ධර්ම. ඒවට තමයි කෙලස් ධර්ම කියලා තවත් තැන්වල හඳුන්වන්නේ. මම ඔය මූලික විස්තරය කළේ පාප ධර්ම, අසත් ධර්ම, අකුසල ධර්ම විවිධ නම් වලින් අපි හඳුන්වන්නේ මනස කිලිටි කරන්නා වූ මනෝභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්විහි කෝ භික්කවේ ධම්මේහි සමන්නාගතෝ දුක්ඛං විහරති මහණෙනි යම්කිසි කෙනෙක් මේ ලෝකයේ මෙන්න මේ කියන අසත් ධර්ම, පාප ධර්ම, ක්ලේශ ධර්ම දෙකෙන් යුක්ත වුණොත් ඒ තනත්තා බොහොම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ තනත්තාට මේ ලෝකේ දුකසේ තමයි ජීවත් වෙන්නට වෙන්නේ. කතමේ හිද්වේහි මහණෙනි කවර ධර්මතා දෙකක්ද? මායායච සාඨේයනච මායාව සහ සටභව කියන මේ ධර්මතා දෙක ඉමේහි කෝ භික්කවේ ද්විහි ධම්මේහි සමන්නාගතෝ දුක්ඛං විහෙරති මහණෙනි මෙන්න මේ කියන ලද අසත් ධර්ම පාප ධර්ම දෙක යම් කෙනෙකුට තියෙනවා නම් ඒ තනත්තා අතිශයින් කටුක වූ දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ එතකොට මොකක්ද මායාව කියලා කියන්නේ? මොකක්ද සාටෙය කියලා කියන්නේ? මායාව කියලා කියන්නේ තමන් ළඟ තියෙන දුර්ගුණ වසන ස්වභාවය. තමන් ළඟ බොහෝ අගුණ තියෙනවා. ඒ අගුණ වහලා වෙනින් විදිහකට පෙනී සිටිනවා. සාටේය කියලා කියන්නේ කපටිකම. කපටියා කරන්නේ මොකද්ද? තමන් ළඟ නැති ಗುಣ පෙන්වමින් වෙනත් ආකාරයකින් පෙනී හිටිනවා. මේ ධර්ම දෙක බොහෝම සමීපව යන ධර්ම දෙකක්. එනිසා බුදුහාමුදුරුවෝ මේ ඇතැම් ක්ලේශ ධර්ම යුගල වශයෙන් දක්වනවා. දැන් ඊර්ෂ්‍යාව සහ මසුරුකම මේවා ළඟින් යන ධර්ම. ඊළඟට ක්‍රෝධය සහ උපනාහය. ක්‍රෝධය කියලා කියන්නේ කුපිත වෙන ස්වභාවය උපනාහයයි කියලා කියන්නේ වෛරය. ඊළඟට ඒ වගේ යුගල වශයෙන් බොහොම සමීපයෙන් යන ධර්ම දෙකක් තමයි බුදුහාමුදුරුව මෙතන දක්වන්නේ මායාච සාඨේයේනච. මායාව සහ සටබව, කපටිකම සහ මායාව කියන මේ ධර්ම දෙක බොහොම එක වගේ ළඟින් යන ධර්ම. මායාකාරී පුද්ගලයා කරන්නේ තියෙන දුරුගුණේ වහලා වෙනින් හැටියකට පෙනී හිටින එක කපටියා කරන්නේ තමන් ළඟ නැති ಗುಣ මවාපාලා තමන්ගේ වැඩේ කරගන්නට එක එක විදිහට සමාජය ඉදිරියේ පෙනී හිටින එක. පෙනී හිටලා කොහොම හරි තමන්ගේ කටයුත්ත කරගන්න. අනේකාට මොනවද වෙන්නේ? අනේකාට යහපතක්ද වෙන්නේ? අනේකාට විපතක්ද වෙන්නේ? කපටියාට ඒවෙන් පළක් නැහැ. ඒතනත්තාට කොහොම හරි ඕන කරන්නේ තමන්ට අවශ්‍ය වැඩේ කරගන්නට විතරයි. අනුන්ට වෙන දේ උහුට ඇති තේරුමක් නැහැ. එතකොට ඒතනත්ත හැමතිස්සෙම උත්සාහ කරනවා එක එක ආකාරයෙන් පෙනී හිටලා ලෝකේ රවටන්නට. මායාකාරී පුද්ගලයාත් හැම විටම ලෝකේ රවට්ටනවා. හැබැයි ඔහු රවටන්නේ Taman ළඟ තියෙන දුර්ගුණය වසා ගැනීමෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මායාව අපි අපට ගොඩාක් පළපුරුදුම උපමාව තමයි මායාවට මොකක්ද මිරිඟුව මිරිඟුවේදී මොකද්ද වෙන්නේ? ඇත්තටම මිරිඟුව හටගන්නේ කොතනින්ද? දැඩි උෂ්ණත්වයක් තියෙන පොළවක තමයි මිරිඟුව හටගන්නේ. නමුත් මොකක් වගේද පෙනී හිටින්නේ? සිසිල් ජල ධාරාවක් වගේ තමයි පෙටී හිටින්නේ. තමන් ළඟ තියෙන ස්වභාවය හාත්පසින්ම වහලා වෙනස් ස්වභාවයකින් පෙනී හිටිනවා. තියෙන தත්ත්‍ය සම්පූර්ණයෙන්ම වහලා දාලා මිරිඟුව තියෙන තැනක අපට පෙනෙන්නේම සිසිල් ජල කඳක් වගේ. දැන් කාන්තාරවල මේ ස්වභාවය බහුලව තියෙනවා. අපිට අද කාලේ මිරිඟුව දකිනවා නම් දකින්න පහසුම තැනක් තමයි ඔය තාර පාරවල් වල කාපට් කරපු පාරවල් වල දුර ඈතට පේන තැන්වල මත්දහනේ හවස 1ට 2ට 3ට 12ට විතර අපි වාහනයකින් ගමන් කළොත් ඈත පේන තැන්වල අපට පේනවා තනි කරම වැස්ස වැහලා තෙමිලා වගේ. ළඟට යන්න යන්න ඒක අතුරුදහන් වෙනවා. මේ හොඳ වැස්සක් වැහලා වතුර එකතු වෙලා වගේ තමයි පේන්නේ. මොකක්ද මේ වෙන්නේ? ඇත්තටම එතන තියෙන්නේ තද උණුසුම. ඒ තද උණුසුම තියෙන බව වහලා වෙනත් ආකාරයකින් පෙනී හිටිනවා. අන්න මිරිඟුවේ ස්වභාවය තමයි මායාව තුළ පවතින. එතන මායාකාරී පුද්ගලයා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඕන කෙනෙක් තුල මායාව හට ගන්නට පුළුවන්. එතකොට මේ මායාව Tamanගේ මනසේ පහළ වුණාම Taman තුල තියෙන දුර්ගුණ අනිත් අයට නොපෙනෙන්නට වහලා එහෙම දුර්ගුණ නැති කෙනෙක් වගේ බොහෝම සද්ගුණවත් කෙනෙක් වගේ ලෝකයේ තුල පෙනී සිටින්නට උත්සාහවත් වෙනවා එතකොට ඒ තනත්තාට තව කෙනෙක් අපි හිතමු නිකමට හරි සැක කරලා උපදේශයක් දෙන්නට හැදුවොත් එහෙම මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා මේවා සුදුසු නෑ කියලා අර මායාකාරී පුද්ගලයාත් ඒකට එකතු වෙනවා. ඒක නේන්න මේ මෙච්චර මෙහෙම වැරදි කරනවා ලෝකෙ මිනිස්සු මොන තරම් අපරාධද මේ කරන වැඩ ඒවා හිතන්නටවත් බෑනේ කෙනෙකුට කරනවා තියා. දැන් ඒ තනත්තත් මේකට එකතු වෙනවා. එකතු වෙලා අනිත් අය තමයි වැරදි කරන්නේ අපි නම් එහෙම කරන්නේ නෑ වගේ අනිත් අය ඉදිරියේ පෙනී හිටිනවා. ඊළඟට සමහර වෙලාවට මායාකාරී පුද්ගලයා තමන් තුල තියෙන දුර්ගුණයම වෙන කෙනෙක් ළඟ තියනවා වගේ ලෝකයට ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට පුවත්පත්වලට පොත්වලට ඒතනත්තා ලියනවා සමහර කාරණා සමහර මිනිස්සු මෙහෙමයි මේ මේ විදිහට කටයුතු කරනවා මේක සුදුසු නෑ කොහොමවත් මෙහෙම ලියනවා මෙහෙම කියනවා. එතකොට මේ කියන කතා ඇහුවහම ලියපුවා බැලුවෙන් පස්සේ අපිට හිතෙන්නේ මහා සීලවන්තයෙක් මහා ගුණවන්තයෙක් වගේ තමයි අපිට පේන්නේ. නමුත් මොකද්ද මේ කරන්නේ? Tamange තියෙන දුර්ගුණේ වසා ගන්නට වෙනත් ආකාරයකින් පෙනී සිටින්නට උත්සාහවත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ගිහියෙක්ගේ හෝ පැවිද්දෙක්ගේ හෝ මනසේ මේ මායාව නැමැති දුර්ගුණය පහළ වුණොත් ඒ තැනත්තා දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. ඇයි දුක්ඛිත ජීවිතයක් කියන්නේ? හැම තිස්සෙම තමන් වහලා වෙනින් හැටියකට පෙනී හිටින්නට ඒ තැනත්තා මොනතරම් දුකක්ද විඳින්නේ? ඒ තැනත්තාට ලෝකයේ ස්වභාවික විදිහට ජීවත් වෙන්න බෑ කොයි මොහොතකවත්. වෙනත් වෙනත් ආකාරයෙන් රඟපාන්නට යන ලෝකයා ඉදිරියේ. ඉතින් මේ රඟපානවා කියන එක හැමතිස්සෙම එහෙම කරන්නට බෑනේ. ඒක ටිකක් දුෂ්කර දෙයක්. වෙනත් වෙනත් ආකාරයෙන් පෙනී හිටිනවා කියන තමන්ගේ ඇත්ත తත්වේ වසන් කරගෙන ඇත්ත తත්වේ යටපත් කරගෙන වෙනත් ආකාරයකින් පෙනී හිටිනවා. ඉතින් මේවා වැඩි කල් පවත්වන්නට පුළුවන් ඒවත් නෙමෙයි මොන අවස්ථාවක හරි ඒවා එළියට පනිනවා. එළියට පැන්නට පස්සේ අන්න එතනත්තා දූෂිත පුද්ගලයෙක් හැටියට, කෙලෙසුණු පුද්ගලයෙක් හැටියට ලෝකයා හඳුනා ගන්නවා. ඒ හඳුනා ගත්තහමත් ඒතනත්තා අමනාප වෙන්නේ අනිත් අයත් එක්කලා. දැන් තමනුයි වැරද්ද කරලා තියෙන්නේ. තමන් ළඟයි දෝෂය තියෙන්නේ. නමුත් දොස් කියන්නේ තරහ වෙන්නේ අනිත් අයත් එක්ක. ඇයි ඒ? තමන්ගේ දුර්ගුණය දැනගත්තා කියලා. ඒතර ඒතනත්තාගේ මනස ඇති මගේ දුර්ගුණය අන් අය නොදැන ගනීවා. එහෙම නොදැන ගන්නවා නම් හොඳයි. එහෙමනම් සියුම් විදිහට බලනකොට අපි කාගෙත් මනස තුල එක්තරා ප්‍රමාණයකට මායාවක් තියෙනවා. අපි කවුරුත් කැමති නැහැනේ අපේ දුර්ගුණ අනිත් අය දැනගන්නවට. හැබැයි ඒක අපට ಗುಣධම් වඩන්නට උදව්වක් කරගන්නට පුළුවන් අපි නිවැරදිව ප්‍රඥාවෙන් තේරුම් ගත්තොත්. අපි කැමති නෑ අනිත් අය අපේ දුර්ගුණ දැනගන්නවට. එහෙනම් මොකද්ද කරන්න ඕන? හැමදාම වහවහ ඉන්න බෑ. හැමදාම මේවා වහගෙන ඉන්නට බෑ. එහෙනම් කරන්න ඕන මොකද්ද? මේ දුර්ගුණේ දුරු කරගන්නට උත්සාහ කිරීමයි. අන්න එහෙම කල්පනා කළොත් මායාකාරී වෙලා දුක් විඳිනවට වැඩිය අපට ලෝකයේ තුල ප්‍රඥාවෙන් දුර්ගුණ අවම කරගෙන අපට සත්භාවයෙන් නැගී සිටින්න පුළුවන්. නමුත් ලෝකේ වැඩි හරියක් මිනිස්සු කරන්න උත්සාහ කරන්නේ තමන්ගේ දුර්ගුණය තියෙන නිසා නෙමේ හැමතිස්සෙම වහන්න වෙන්නේ. අනිත් අය දැනගෙන දොස් කියන්නේ මේවා තියෙන නිසා. එහෙම හිතන්නේ මොහොතකටවත්. ඒ වෙනුවට කල්පනා කරන්නේ නෑ නෑ ඒ අනිත් අය දැනගන්න ඕනේ අනිත් අය එහෙම නැතුව අනිත් අය මගේ හොඳ ටික විතරක් දැනගත්තාම ඇති. ඒතර බැරි වෙලා හරි අනිත් අය දැනගත්තොත් ඔන්න කුපිත වෙලා රණ්ඩු සරුවල් වෙන්න යන්නේ අනිත් මිනිස්සුත් ඒ මිනිස්සු වැරද්ද කළා වගේ. වැරද්ද කළා වහන්න ගිහිල්ලා තියෙන තමනුයි. වහගන්න බැරුව අන්තිමට එළියට පැන්නේ තමන්ගේ මනසින්මයි තමන්ගේ කටින්මයි. අන්තිමට ලෝකෙ මිනිස්සු තමයි වැරදිකාරය. මීට පෙර දිනක අර අනංගන සූත්‍රයෙන් ධර්ම දේශනා කරද්දී මම පැහැදිලි කරලා දුන්නා අංගන අංගන කියන්නේ මොනවද කියලා මුගලන් මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරන්ගෙන් විමසනවා. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ආශ්මතුනි මේ අංගන කියලා කියන්නේ ඉච්ඡා වශයෙන් අපේ මනසේ පහළ වෙන කෙලෙස් ධර්ම ලාමක කෙලෙස් ධර්ම ඉච්ඡා වශයෙන් කියලා කියන්නේ අපිට හිතෙනවා තමන් පව්කම් කරනවා හැබැයි අන් අය මගේ පාප ධර්මයේ නොදැන ගන්නවා නම් හොඳයි අන් අය මාව ගුණවතෙක් හැටියට සලකා ගන්නවා නම් හොඳයි අන් අය මටම මූලිකත්වයේ දීලා වැඩ කරනවා නම් හොඳයි දැන් මේ එක එක දේවල් අපි හිතා ගන්නවා ඉච්ඡාවන් නැති කර ගන්නවා කැමැත්තක් ඇති කරගන්නවා බලාපොරොත්තු අපේක්ෂා ඇති කරගන්නවා. අනිත් මිනිස්සු එහෙම නොකරනකොට ඔන්න මේ මිනිස්සුත් එක්කලා රණ්ඩු සරුවල් වෙනවා. දැන් මේ මිනිස්සු වරද්දක් කළා වගේ අන්තිමට තමන්මයි මේ වැරදි සංකල්පනාව ඇති කරගෙන තියෙන්නේ. අන්තිමට ඒක සඵල නොවුනයින් පස්සේ අනිත් මිනිස්සුත් එක්කලා තමයි ආරවුල් ඇති කරගන්නට පටන් මේක මායාකාරී පුද්ගලයාට නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඔහු හෝ ඇය නිරන්තරයෙන් සංගවන්නට උත්සාහ කරනවා Tamanගේ දෝෂයන් ස්වාමියා විසින් හරි බිරිඳ විසින් හරි අම්මා තාත්තා විසින් හරි දරුවෝ විසින් හරි සහෝදරයා විසින් හරි මිත්‍රයා විසින් හරි ඒ වරද යම් ප්‍රමාණයකින් දැනගෙන අවවාද කරන්න ගියොත් උන් අපට චෝදනා කරන ඔන්න එකට ඉඳලත් කියන දේවල් කොහොමද හරි හැමං මිනිස්සුනා අපි පිට වැරදි පටවන්නටයි එන්නේ කාටවත් වැඩක් තියෙන මං කරන දේවල් ඔය විදිහට කියලා නිරන්තරයෙන් ආපහු ප්‍රතිප්‍රහාර එල්ල කරන්න හදනවා අනේකා පිට වරද පටවන්න උත්සාහ යම් යම් අපරාධ කරන අය කාමයේහි වරදවා හැසිරෙන අය බොරු කියන අය තමන්ගේ වරද එළිවෙනවා කියලා දැනෙනකොට මොකද කරන්නේ අනේකාටත් ඒ විදිහේ කතන්දරයක් ගොතනවා ගොතලා මුලින්ම ඒකෙන් දමා ගන්නවා අනිකට තමන් කියපු බොරුව අහුවේ වගේ පේනවනම් අනේකාටත් බොරුවෙන් චෝදනා කරනවා මුලින්ම එතකොට තමන්ට චෝදනා කරන්න විදිහක් නැහැ මෙන්න මේ විදිහට මායාකාරී පුද්ගලයාට හැම තිස්සෙම දුක් විඳින්නට වෙනවා Tamanගේ පවතින తත්වේ වහගෙන වෙනින් හැටියකින් පෙනී හිටින්නට. ඉතින් මේවා සමාජයේ දිහා බැලුවහම අපට පේනවා සමහර පුද්ගලයෝ අද මේවා භික්ෂුන් වහන්සේලා තුල පවා බොහෝම ඕලාරික විදිහට මොම ලාමක විදිහට මතුවෙනවා පෙනෙනවා කතා කරන ස්වභාවය හැසිරෙන ස්වභාවය hina වෙන ස්වභාවය ඒව බලනකොට පේනවා මේ ඇතුලේ තියෙන එක නන් නෙමෙයි මේ. අමුතුවෙන් රඟපාන. ඉතින් ඒ தත්ත්වේ පවත්වා ගන්නට මහා දුකක් විඳිනවා. එහෙම වෙන්නට ඕනේ නැහැ භික්ෂුවා. Tamange ස්වභාවික தත්ත්වෙන් කතා කළාම ස්වභාවික தත්ත්වෙන් ලෝකේ ඇසුරු කළාම ප්‍රමාණවත්. ඒකෙන් අදහස් කරන්නේ Tamange තියෙන දුර්ගුණ ඔක්කොම එළියට දාන්නට කියන එක නෙමෙයි පිනතුනේ. දැන් සමහර මිනිස්සු එහෙමත් ඉන්නවා. අපි නම් ඉතින් ওই වැරදි හංගන්නේ නැහනේ. අපි ළඟ තියෙනවා අපි කොයිවත් එලි පිටනේ. ඒ නිසා තමන්ගේ වරද අනිත් අයත් එක්කලා කිසිම හිරිකිතක් නැතුව කියනවා. එතන තියෙන්නේ නැහැදිච්චකම. එතන තියෙන්නේ ලැජ්ජ බය නැතිකම. ඇයි? තමන් ළඟ දෝෂය තියෙනවා. දෝෂය තිබුණයි කියලා ලෝකෙට කියාපාන්නට යන්නේ නැහැ. ඒක අපි සංගව ගන්න ඕන. හැබැයි සංගව ගන්නෙ මොකටද? ලෝකයේ ඉදිරියේ වෙනත් ආකාරයකින් පෙනී හිටින් රඟපාන්න නෙමෙයි. මේක සකස් කරගන්නටයි. ඒ නිසා මායාවත් හොඳ නැහැ. ඒ කියන්නේ Taman ළඟ තියෙන දුරුගුණ වහලා වෙනින් හැටියකින් පෙනී හිටින එකත් හොඳ නැහැ. හැබැයි Taman ළඟ දුරුගුණ තියනවායි කියලා නැහැදිච්ච එකමට ලෝකේ පුරා කිය කියා ප්‍රදර්ශනය කරන එකත් හොඳ නැහැ. මම පෙර දිනකත් උදාහරණයක් හැටියට කිව්වා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ආ ඉතින් අපේ ශරීරයේ තියෙන ශරීරාංගෝපාංග මේවා ඉතින් කාටවත් වහන්න දෙයක් නැහැනේ මේවා තියෙන දේවල් එහෙම කියලා යම් කිසි කෙනෙක් නිර්වතින් මහපාරේ ගියොත් ආ මේවා ඉතින් අමුතුවෙන් හංගන්න දෙයක් නැහැනේ තියෙනේවනේ කියලා ඒ තනත්තා නැහැදිච්ච ලැජ්ජ බය නැති කෙනෙක් හැටියටයි අපට හඳුනා ගන්න තියෙන්නේ එහෙමනම් ඉතින් මේ ඇඳුම් ඇඳගෙන වහගෙන ඉන්න එක මායාවක්ද එහෙනම් අපි දැන් මේ බොරුවක්ද මේ කරන්නේ එතන තියෙන්නේ මායාව නෙමේ එතන තියෙන හැදිච්චකම එතන තියෙන සංවරකම. ඒ නිසා Tamanගේ වරද සකසා ගන්නා තෙක් අනිත් අයගෙන් වසන් කරගෙන සැකසෙන්නට උත්සාහ කිරීම මායාව නෙවෙයි පිටත. මේක අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. ඒක වරද්ද ගන්නට එපා. මායාවයි කියලා කියන්නේ වරද වහලා වෙනින් හැටියකට පෙනී හිටින්න උත්සාහ කරනවා. එහෙම දෙයක් නැතුවා වගේ ඇතුලේ තියෙන කුණු ගොඩ ඔක්කොම වහගෙන බාහිරින් ආලේප කරගෙන අපි පෙනේ හිටින්න උත්සාහ කරනවා. දැන් ඇඳුම් අඳිනවයි කියන එක අවශ්‍යයි. ජල ස්නානය කරනවා කියන එක අවශ්‍යයි. හිස පීරනවා, දත් මදිනවා, මූණ හොදනවා, නියපොතු කපනවා කියන එක අවශ්‍යයි. නමුත් අමුතුවෙන් අපි පාට කරලා, අමුතුවෙන් නියපොතු అలවලා, අමුතුවෙන් කෙස් රැවුල් අමුතුවෙන් දාලා මේ විදිහට කරන්නට යනවා නම් නොඑක් ආලේප උලලා එහෙම කරන්නේ මොකටද අර තියෙන தත්ත්වේ වහලා වෙනින් හැටියකින් පෙනී හිටින්න. අන්න එතන නම් එක්තරා මායාකාරී බවක් තියෙනවා. හැබැයි දිනපතා නාලා කය පිරිසුදු කරගන්නවා කියන එක, හැඳුම් අඳිනවා කියන එක, හිස පීරනවා කියන එක, දත්ම දිනවා කියන එක. එතන තියෙන මායාව නෙමෙයි, එතන තියෙන හැදිච්චකම. එතන තියෙන සංවරකම. ඒ නිසා අපේ නිවැරදිව මේ දෙකේ වෙනස තේරුම් ගන්නට ඕනේ. Taman තුල තියෙන වරද වරද හැටියට Taman තේරුම් අරගෙන ඒ වැරද්ද ලෝකයට නොපෙනී ප්‍රවේසම් කරගෙන ඒ වරදින් නිදහස් වෙන්නට අපි යම් ප්‍රමාණයකට වෑයම් කරනවද ඒ තැනත්තා ඥානවන්ත පුද්ගලයේ ඒ තැනත්තා ලැජ්ජ බය ඇති සත්පුරුෂයෙක් කියලා හඳුනා ගන්න පුළුවන් ලැජ්ජා බය කියන දේව ධර්ම දෙක. ඒකෙන් තමයි ලෝකේ පාලනය වෙලා තියෙන්නේ. Taman ළඟ තියෙන දුරුගුණ ඔක්කොම අනුන්ට පෙන්න පෙන්න ලෝකේ ඇවිදින්නට ගියොත් ලෝකේ සංවරකමක් හිටින්නේ නැහැ. ඒ නිසා අපේ තියෙන දුරුගුණ අපි පාලනය කරගන්නට ඕනේ. යටපත් කරගන්නට ඕනේ. ඒක ಗುಣධර්මයක්. ඒක සත්පුරුෂකමක්. හැබැයි Taman ළඟ තියෙන දුර්ගුණ වහලා වෙනත් හැටියකින් පෙනී හිටලා අන්න ඉදිරියේ රඟපාන්නට යනවා. හිනාවෙන්, කතාවෙන්, හැසිරීමෙන්, ඇවතුම් පැවතුම් වලින්, ඇඳුමින් පැළඳුමින්, බාහිර ආලේපනයන්ගෙන් මේ නොඑක ආකාරයෙන් ලෝකයා රවට්ටන්නට උත්සාහ කරනවා නම් අන්න ඒක සුදුසු නැහැ. එතනයි මේ මායාව නැමැති දුර්ගුණයයි කියලා කියන්නේ. මේක අපි නිවැරදිව තෝරා බේරා ගත්තාම ප්‍රවේශමෙන් අපේ මනස පුහුණු කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මායාව නැමැති ධර්මයේ යමෙකුගේ මනසේ පහළ වුණොත් ඒ තැනත්තට හැමදාම රඟපාන්නට වෙනවා. ඒ නිසා අතිශයින් දුකසේ තමයි ජීවත් වෙන්නට මේ මායාව පිළිබඳව කාරණේ ප්‍රකට කරගන්නට අපට ජාතක පොතේන හොඳ ජාතක කතාවක් තමයි සීල විමර්ශන ජාතකය. අපේ මහබෝසතාණන් වහන්සේ එක් ආත්ම භාවයක බ්‍රාහමණ කුලයේහි ඉපදිලා ළමා වියටපත් වෙනකොට තක්ෂිලාවේ දිසාපාමොක් ඇදුරුතුමා වෙත යොමු කළා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට. 500ක් අතවැසි මානවකයන්ට ප්‍රමුඛව ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නව දක්ෂ විදිහට තරුණ වයසටපත් වෙනකොට දිසාපාමොක් ඇදුරුතුමාගේ වැඩි වියටපත් වුණු දියණියකුත් හිටියා. ඒ නිසා මේ දියණිය මේ ශිෂ්‍යයන් අතරින් වඩාම සිල්වත් ගුණවත් පුද්ගලයාට විවාහ කර දෙන්නට ඕනේ කියලා දිසාපාමොක් ඇදුරුතුමා තීරණය කළා. එහෙම තීරණය කරලා එතුමා කල්පනා කළා පරීක්ෂාවක් කරන්න ඕන මේගොල්ලන්ගේ සිල්වත්කම් බලන්නට. කියලා සියලුම ශිෂ්‍ය දරුවන්ට කතා කරලා කිව්වා තරුණයින්ට කතා කරලා කිව්වා දැන් මගේ දුව ලොකු මහත් වෙච්ච කෙනෙක් දැන් විවාහ කරලා දෙන්නට සුදුසුයි. හැබැයි දුවගේ විවාහ මංගල්‍යයට ගොඩාක් ඕන කරනවා වස්ත්‍ර අලංකාර ආභරණ ඕන කරනවා. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් නම් මගේ දරුවට ආදරෙයි නම් මට හිතවත්කමක් තියනවා නම් කොහෙන් හරි මට රන් රිදි මුතුමැණික් ආභරණ වස්ත්‍ර ගෙනත් දෙන්න. හැබැයි කිසිම කෙනෙකුට පේන්න ගේන්න බෑ. කිසිම කෙනෙක් දැනුවත්ව ගේන්න බෑ. හොරෙන් අරගෙන එන්නට පුළුවන් නම් විතරක් ගේන්න. කවුරු හරි දැනගත්තොත් ඒක මම පිළිගන්නේ නෑ. ඒ නිසා හොරකම් කරගෙන අරන් එන්න පුළුවන් නම් එන්න කාටවත් නොදැනෙන හැටියට. පස්සේ දැන් මේ ගේන ගේන ඒවා දෙසහපාමොක් ඇදුරුතුමා වෙනම සලකුණක් දාලා නම සටහන් කරලා පැත්තකින් තියලා තියෙනවා. හැම දිනම අරගෙන ආවා බෝසත් කුමාරයා විතරක් කිසිවක් ගෙනාවේ නැහැ. පස්සේ අදුරුතුමා බෝසත් කුමාරයාට කතා කරලා අහනවා දැන් මේ හැමෝම මගේ දියණියට ආදරය නිසා මේ වස්ත්‍ර අලංකාර ආභරණ ගෙනත් ඔබ විතරක් ඇයි ගෙනාවේ නැත්තේ? පස්සේ මේ තරුණ මානවකයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඉතින් ගේන්න කිව්වේ කාටවත් නොපෙනීනේ කවුරුවත් නොදැනගෙනනේ හොරෙන්නේ ගේන්න කිව්වේ. ඉතින් මට මේ ලෝකේ දේවල් හොරෙන් ගේන්න බෑ. එක්කෙනෙකුටවත් නොපෙනී එක්කෙනෙකුටවත් නොදැනී ගේන්නට බෑ. ස්වාමීනි මම කරන හැම දෙයක්ම මගේ මනස දැනගන්නවා. මම කරන හැම දෙයක්ම මගේ සිත දකිනවා. ඉතින් ඔබ වහන්සේ ගේන්න කිව්වේ කාටවත් නොපෙනීනේ. මට මේ ලෝකේ කාටවත් නොපෙනී කිසිවක් ගේන්නට බෑ. ඒ නිසයි මම නොගෙන ආවේ. ලෝකේ අනිත් අය කල්පනා කරනවා කැලේක ගිනාවොත් තව මිනිස්සු පේන්න නැත්තම් ආ මං හොරකමක් කළා. කවුරුවත් දැක්කේ නැහැ. නමුත් මේ බෝසත්වරයා පැහැදිලි කරනවා මේ තරුණ මානවකයා පැහැදිලි කරනවා ස්වාමීනි නත්ති ලෝකේ රහෝ නාම. ලෝකේ රහසිගත තනක් කියලා එකක් නැහැ. මහ වනාන්තරයක උනත් වන දේවතාවෝ ඉන්නවා. යක්ෂ භූත පිසාචාදීන් ඉන්නවා. පොළවට අරක්ගත් නොයෙකුත් දෙවි දේවතා කොට්ටාස භූත කොට්ටාස ඉන්නවා. ඒ අය දකින්න අපි කරන දේවල්. ඒ වගේම ලෝකේ 이르දිමතුන් ඉන්නවා. පරචිත්ත විජාන්නේ තියෙන දිවස් තියන අය ඉන්නවා. ඒගොල්ලෝ දකිනවා අපි කරන දේවල්. එනිසා ලෝකෙටම හංගලා කරනවා වගේ හිතාගෙන හිටියට බොහෝ දෙනා අපිව දකිනවා. ස්වාමීනි ඇදුරුතුමනි ඒ කවුරුවක්ම දැක්කේ නැතත් අපි හිතමු මොකක් හරි දෙයකින් ඒ සියල්ලකගේම ඇස් වහලා අපි යමක් කළා කියලා ඒත් ස්වාමීනි තමන්ගේ මනස ඒක දකිනවා තමන් කියලා කියන්නේත් මේ ලෝකේ තව එක්තරා පුද්ගලයෙක්නේ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ අපට අනකලේ ලෝකේ කවුරුවත් නොදකින හැටියට, නොපෙනෙන හැටියට හොරකම් කරගෙන ආවොත් විතරයිනේ බාර ගන්නවා කියන්නේ. ඉතින් මට එහෙම කරන්න බැරි නිසා මම කිසිවක් ගෙනාවේ නැහැ කියලා ඒ තරුණයා මේ ඇදුරුතුමාට ප්‍රකාශ කළා. පස්සේ ඇදුරුතුමා බොහෝම ප්‍රසාදයටපත් වෙලා ඒ දරුවාට ඒ තරුණයාට බෝසත් කුමාරයාට Tamanගේ දියණිය සරණ පාවා දුන්නා. අනිත් සියලු දෙනාටම మతు මෙවන් දේවල් නොකරන හැටියට දැඩිසේ අවවාද කරලා අර ගෙනාපු දේවල් ආපහු දුන්නා. ගෙනාපු තැන් වලින් ගිහිල්ලා තියන්නට කියලා. එතකොට මෙතනින් මේ සීල විමර්ශන ජාතකයෙන් පැහැදිලි කරනවා මේ ලෝකේ අපට කාට හැංගුවත් Tamanගේ මනසට හංගන්න බෑ. අපි කාට වංචා කළත් තමන්ගේ මනසට වංචා කරන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් පව්කම් කරලා කවුරුත් දැක්කේ නැහැ, ලෝකයා දැක්කේ නැහැ, මම ලෝකයා රැවට්ටුවා, මම ලෝකයාගේ ඇස් වහලා මම අවශ්‍ය දේ කරගත්තා. මෙහෙම හිතාගත්තට පින්නතුනේ අපිට කවදාවත් ලෝකයට වසන් කරලා දේවල් කළා කියලා හිතාගෙන හිටියට පව්කම් කරලා රැකෙන්නට බෑ. Tamanගේ මනසින් ගැලවෙන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පාපකාරී පුද්ගලයා නිරන්තරයෙන් දුක් විඳිනවා. මේ මායාකාරී පුද්ගලයා නිරන්තරයෙන් දුක් විඳිනවා ලෝකේ රඟපාන්නට ගිහිල්ලා. ඊළඟට දෙවැනි කාරණය තමයි සටබව සාටහිය කියලා කියන්නේ කපටිකම කපටියාගේ ස්වභාවය තමයි තමන් ළඟ නැති දේවල් මවාපාලා එක එක විදිහට අනිත් අය ඉදිරියේ පෙනී හිටින්නට උත්සාහ කරනවා. මායාකාරී පුද්ගලයා තියෙන දුර්ගුණය වහලා වෙනින් ආකාරයකින් පෙනී හිටිනවා. කපටි පුද්ගලයා Tamanගේ කටයුත්ත කරගන්නට ඇති ඒවයි නැති ඒවයි හැම දෙයක්ම මතු කරගෙන විවිධාකාරයෙන් ලෝකයේ තුල රඟපානවා. හරියට උදාහරණයක් හැටියට දක්වනවා ආන්දෙක් වගේ. ආන්දා ටිකක් දිගටි මාළුවේ ඌ සර්පයෝ දකිනකොට ඔහුගේ ඔළුව පැත්ත පෙන්නනවා. ඒතර ඔළුව පැත්ත සර්පෙක් වගේ. ඒතර සර්පය හිතනවා තවත් සර්පෙක් කියලා. මාළුව දකිනකොට ඔහුගේ වලිගේ පැත්ත පෙන්නනවා. ඒතර වලිගේ පැත්ත වරල් තියනවා. මාළුවෙක් වගේ. ඒතර මාළුව හඳුනා ගන්නවා මේ තවත් මාළුවෙක්. මාළුවන්ට වලිගේ පෙන්නලා මාළුවෙක් වගේ පෙනී හිටිනවා. සර්පෙයින්ට ඔළුව පෙන්නනවා. එතකොට ස්ථානෝචිත ප්‍රඥාවෙන් අපිට කටයුතු කරන්නටත් පුළුවන්. හැබැයි කපටිකමින් කටයුතු කරන්නත් පුළුවන්. එහෙමනම් දැන් අපිට කියන්නට පුළුවන්නේ ඉතින් අනිත් අය ඉදිරියේ දැන් සර්පයා ඉදිරියේ සර්පෙක් වගේ පෙනී හිටලා මාළුවා ඉදිරියේ මාළුවෙක් වගේ පෙනී හිටලා කටයුතු කරනකොට ස්ථානෝචිත ප්‍රඥාවනේ. ඇත්තට මේක ස්ථානෝචිත ප්‍රඥාව වෙන්නටත් පුළුවන්. කපටිකම වෙන්නටත් පුළුවන්. එහෙනම් මේ දෙක කොතනින්ද වෙන් වෙන්නේ? කපටිකම සහ ප්‍රඥාව ඊටාම ශේෂයකින් වෙනස් වෙන්න පින්නතුනේ. ප්‍රඥාවන්තයත් හරියටම අවස්ථාව හඳුනාගෙන තැන හඳුනාගෙන පුද්ගලය හඳුනාගෙන පරිසරය හඳුනාගෙන මෙතෙන්දී කොහොම කළොත්ද වඩා ප්‍රයෝජනවත් වෙන්නේ අනුන්ගේ සිත් ගන්න පුළුවන් වෙන්නේ කොහොම කළොත්ද වඩා අර්ථවත් වෙන්නේ කොහොම කළොත්ද මේවා හොඳට කල්පනා කරලා හරියටම ගැලපෙන හැටියට වැඩ කරන ප්‍රඥාවන්තයා කපටියත් ඒ විදිහටම අනිත් අය හිතන්නේ කොහොමද? තන කොතනද? අවස්ථාව කොතනද? ප්‍රමාණය මොකද්ද? කොහොමද වැඩ කරන්න ඕනේ? ඔක්කොම හරියට කල්පනා කරලා කටයුතු කරනවා. හැබැයි දෙදෙනාගේ වෙනසක් තියෙනවා ප්‍රඥාවන්තයා තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස අර්ථවත් ඵලයක් ගොඩනගන්නටයි ඒ කරන්නේ කපටියා අනුන්ට මොනවා වුණත් තමන්ගේ ආත්මලාභය සඳහා ඒ කරන්නේ මේක තමයි ප්‍රඥාවේ සහ කපටිකමේ තියෙන වෙනස. ඒ වගේම මේ දෙක අතර තියෙන බරපතලම වෙනස්කම තමයි ප්‍රඥාව කියලා කියන්නේ කුසල් සිතක් කපටිකම කියලා කියන්නේ අකුසල් සිතක්. එතන ඇති ප්‍රඥාවක් නැහැ. කපටියා කටයුතු කරන හැටි බැලුවෙන් පස්සේ අපිට පේන්නේ මහා ඥානවන්තයෙක් වගේනේ. ඒ ඥාණය වගේ එතන පෙනෙන්නේ මෝහයම මුලාවම අවිද්‍යාවම නොදන්නාකමම ඒ තනත්තාට එතනදී ප්‍රඥාව වගේ හැසිරෙනවා ක්‍රියා කරනවා. මේවා හඳුනා ගන්න ඉතාම දුෂ්කරයි. සමහර කපටි මිනිස්සු ඉන්නවා ඥානවන්තයින්ට වඩා තීක්ෂණ විදිහෙන් වැඩ කරනවා වගේ තමයි අපට පේන්නේ. දැන් පව්කමක් කරන්නට, කාගෙන් හරි පලිගන්නට, වෙඩි තියන්නට, මරන්නට, බෝම්බයක් අටවන්නට දැන් පහුගිය කාලේ අපි දැක්කනේ යුද්ධ තිබිච්ච කාලේ ප්‍රභාකරන් වගේ අය මොන තරම් උපක්‍රමශීලී වෙනවද? මොන තරම් සැලසුම් කරනවද? එතකොට අපට පේන්නේ කොච්චර ප්‍රඥාවෙන්ද මේවා කරන්නේ. පිනතුනේ පව්කම් කරන්නට සැලසුම් කරන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි. ප්‍රඥාව යෙදිලා තියෙනවා නම් ඇත්තට මේ තැනත්තාට ඒක අපරාධයක් කියන එක දැනෙනවා. ප්‍රඥාවන්තයා හැම විටම කටයුතු කරන්න උත්සාහවත් වෙන්නේ Tamanගේ අනුන්ගේ යහපත සඳහා යහපත් ඵලයක් ගොඩනගන්න. එවනම් මේ අනර්ථය කරන්නට විනාශය කරන්නට අපරාධය කරන්නට මේ තරම් සැලසුම් කරන්නේ කොහොමද? මෝහයම මුලාවම ප්‍රඥාවේ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනවා. අන්න එය තමයි කපටිකම හැටියට මෙසේ මහත් වූ විනාශයක් ඇති කරන්නේ. ඒ නිසා කපටි පුද්ගලයා නොඑක ආකාරයෙන් Taman ළඟ තියෙන නරක බඩු හොඳ දේවල් හැටියට අන් අයට නොඑක් ಗುಣ කියලා විකුණන්නට උත්සාහ කරනවා. Taman ළඟ නැති ಗುಣ අන් අයට දක්වන්නට උත්සාහ කරනවා. මේවා පිළිබඳව බොහෝ කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. අර එක්තරා භික්ෂුවක් පිළිබඳව සඳහන් වෙනවා. Tamanට ධානා අභිඥා මොකවත් නැහැ. නමුත් පන්සලට මිනිස්සු එනකොට මහා හැලියක් තියෙනවා හැලිය ඇස්සේ හැංගෙනවා. හැංගිලා ඔකේ පොඩි සිදුරක් තියෙනවා සිදුරෙන් බලාගෙන ඉන්නවා මිනිස්සු කොහාටද යන්නේ කියලා. දැන් අර දායකයෝ ඇවිදින් පන්සලේ ඉන්න අයගෙන් අහපුවම කෝ හාමුදුරුවෝ කියලා ඇතුලේ ඉන්නවා කියලා. ඒ මිනිස්සු හැම තැනම ගිහින් හොයනවා හාමුදුරුවෝ නැහැ. ආපහු එළියට එනකොට අර හාමුදුරුවෝ ඉක්මනට අර හැලියෙන් එළියට ඇවිල්ලා කුටුවකින් වාඩි වෙනවා. ආය අර මිනිස්සු එළියට ඇවිල්ලා කෝ හාමුදුරුවෝ ඇතුලේ නැහැ. නෑ නෑ ඇතුලේ ඉන්නවා ගිහින් බලන්න. ගිහින් බලන්න කිව්වම ආපහු ඇතුළට එන්න මෙන්න හාමුදුරුවෝ පුටු හොඩේ ඉන්නවා. ස්වාමීනි අපි හැමතැනම හෙව්වනේ කොහෙද හිටියේ? එතකොට අර හාමුදුරුවෝ කියනවා පැවිද්දාට ඉතින් කොහොම කටයුතු කරන්න බැරිද? පැවිද්දාට ඉතින් තමා සිතූ සිතූ තැන සිතූ සිතූ මොහොතේ යන්නට පුළුවන්. ඒක ඉතින් පැවිද්දෙකුට අරුමයක් නෙමෙයි. මෙහෙම කියනවා. දැන් උන්වහන්සේ පෙන්වන්නට උත්සාහ කරන තමන්ට ධාන තියෙනවා, අභිඥා තියෙනවා. ඕන වෙලාවක තමන්ට ඉන්න තැනින් නොපෙනී ඉන්නට පුළුවන් අතුරුදහන් වෙන්නට පුළුවන් මෙහෙම දෙයක් උන්වහන්සේ අඟවන්නට උත්සාහ පස්සේ ඒක තරුණයෝ කණ්ඩායමක් දවසක් මෙහෙම ඇවිදින් පන්සලට ඇවිල්ලා හාමුදුරුවෝ හොයනකොට හාමුදුරුවෝ නැහැ. අනික් අතට ඇවිදින් බලනකොට මෙන්න ඉන්නවා. මේ තරුණයින්ට සැක හිතුණා. පහුවදා හොඳ පොලු කීපයකුත් අරගෙන ආවා. ඇවිදින් ඉවරලා ඇතුළට ගියා බලනකොට කොහෙවත් නැහැ ලොකු මුට්ටියක් තියෙනවා දෑත බදලා ගැහුවාම මුට්ටියට මෙන්න හාමුදුරුවෝ ඒක ඇතුළේ ඉඳලා එළියට ඔළුව අත බදාගෙන ඔළුව බදාගෙන එළියට එනවා. එතකොට මේ වගේ ගිහි පැවිදි බොහෝ දෙනා තුල මේ කපටිකම කියන එක මතු වුණොත් ඒ තැනත්තා බොහෝ දුක් විඳිනවා. මෙලවත් දුක් විඳිනවා, පරලවත් දුක් විඳිනවා, බොහෝ පව්කම් කරගන්නවා. නොඑක ආකාරයෙන් පෙනී හිටිනවා. Taman ළඟ නැති ಗುಣ තියනවා වගේ පෙන්වන්න හදනවා. තමන් ධානයටපත් වෙලා අභිඥාවටපත් වෙලා මාර්ගඵලවලටපත් වෙලා බුදු වෙලා රහත් වෙලා මෙන්න නොඑක ආකාරයෙන් පෙනී හිටිට උත්සාහ කරනවා. අන් අය මුලා කරනවා, රවටනවා. මොකටද මේ? ලෝකයට යහපතක් කරන්නට නෙමෙයි තමන්ගේ ආත්මලාභය සඳහා පිරිස් බලය, ධනය, කීර්තිය, ප්‍රසාදය ලෝකයේ තුල අන් අයගෙන් වැඳුම් පිදුම් ගරු බුහුමන් ලබාගෙන යැපෙන්නට, පවතින්නට ඒ ආත්මලාභය සඳහා අන් අය රවට්ටන බොහෝ ගිහියන් සහ පැවිද්දන් ලෝකයේ තුල අපට දැක ගන්නට පුළුවන් වෙනවා. එතකොට මේ කපටිකම කියන එක මේ සටබව කියන එකෙන් ඔය විදිහට නැති දේවල් ලෝකෙට පෙන්වන්න හදනවා. හැබැයි ඒ තුලින් බොහෝ පව්කම් කරගන්නවා මෙලොව පරලොව දෙකම නසා ගන්නවා. ඒ නිසා කපටි පුද්ගලයාත් දුකසේ ජීවත් වෙන කෙනෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. හැම තිස්සෙම මේ තැනත්තා රඟපාන්නටයි උත්සාහ කරන්නේ. ප්‍රඥාවන්තයෙක් වගේ පෙනී හිටින්න උත්සාහ කරන ඔහුටමත් වටහා ගන්නට බෑ මේක ප්‍රඥාවද මේක අඥානකමද. ඇත්තටම කපටිකම හැටියට මතුවෙන්නේ ඒ තැනත්තාගේ නුවණ මදකමයි හරියට නුවණ වැඩිලා තියෙනවා නම් ඒ බඳු හානි කරන්නට ලෝකේ රවට්ටන්නට ඉදිරිපත් වෙන්නේ හැබැයි ප්‍රඥාවන්තයත් ස්ථානෝචිතව ස්ථානෝචිත ප්‍රඥාවෙන් දේවල් කරනවා ඒතනත්තා ප්‍රඥාවන්තයෙක්ද කපටියෙක්ද කියලා අපට වටහා ගන්නට බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අද ලෝකෙ වෙන්නේ ප්‍රඥාවන්තයෝ කපටින් හැටියට හංවඩු ගහනවා. කපටින් මහා ප්‍රඥයින් හැටියට හඳුනා ගන්නවා. එයි මේ පටලැවිල්ල වෙන්නේ ප්‍රඥාවන්තයා අවංකව වැඩ කරන්නට යනවා. ලෝකයාට යහපත පිණිස. එතෙන්දී අවංකව කරන නිසා ඒතනත්තා අතින් යම් යම් දේවල් ගිලිහෙන්නට පුළුවන්. කපටියා බොහොම සූක්ෂම විදිහට ලෝකෙ තුල රඟපානවා. ඒතනත්තා අහු වෙන්න ඉතුරු කරන්නේ ඒ නිසා හැමෝම රැවටෙනවා ඒතනත්තාට. ඒතනත්තා මහා ප්‍රඥයෙක් හැටියට වැඳුම් පිදුම් ලබනවා. හැබැයි ප්‍රඥාවන්තයෝ ලෝකයේ තුල සමහර වෙලාවට කිසිවක් කර කියා ගන්නට බැරි පුද්ගලයෝ හැටියට අවමන් ලබනවා. ඇයි මෙහෙම වෙන්නේ? ලෝකයා තරම් ප්‍රඥාවෙන් ලෝකය ඇසුරු නොකරන නිසා. ඒ නිසා අපි අන්න ඇසුරු කරද්දී මේ කපටියෙක්ද ඥානවන්තයෙක්ද කියලා හඳුනා ගන්නට නම් මේ තැනත්තා මෙසේ කටයුතු කරන්නේ කවර ප්‍රතිලාභයක් සඳහාද? ආත්මලාභය සඳහා නම් එසේ කටයුතු කරන්නේ ඒ තැනත්තා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඒ කරන දේ කපටිකමක් කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් පොදු යහපත සඳහා මෙලව පරලොව අභිවෘද්ධිය සඳහා අන් අය සුමගට යොමු කිරීම සඳහා යහපත් ඵලයක් ගොඩනැගීම සඳහා යම් ආකාරයකින් ස්ථානෝචිතව කටයුතු කරනවා නම් අන්න හැබැයි ඥානවන්තයෙක් කියලා තේරුම් ගන්නට ඕන. මේවා ඊට පරිස්සමින් හඳුනාගත යුතු දේවල් පිළිතුර. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් තුල මායාව ක්‍රියාත්මක වෙනවා නම් යමෙක් තුල කපටිකම ක්‍රියාත්මක වෙනවා නම් ඒ තැනත්තා ලෝකයේ දුකසේ ජීවත් වෙන කෙනෙක් හැටියට. ඒ නිසා අපේ මනසේ සියුම් විදිහට මේවා මතුවෙන්නට පුළුවන්. එසේ මතුවෙන අවස්ථා නුවණින් හඳුනාගෙන වංචක ධර්ම හැටියට මතුවෙන්නට පුළුවන්.